කනිෂ්ක විජේනායක මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී අපි නාසිකාග්‍රේට හිත තියනවා කියලා තමයි සාමාන්‍ය මම අහලා තියෙන්නේ. නැතුව හුස්ම රැල්ල දිගේ උඩටයි පහළටයි හිත ගෙනිච්චොත් එතකොට අර ඒකාකාරීව දිගටම හිත ඒ හුස්ම රැල්ලේ තියාගන්න පුළුවන් හන්දා වඩා නිවැරදි ක්‍රමය මොකක්ද නාසිකාග්‍රය විතරක් තියාගන්න එකද කියලා දැනගන්න අවශ්‍යයි. අපි මේ ඉහතදී ওই සම්බන්ධව කීප විටක් කතා කළා. ආනාපාන සතිය වඩන ක්‍රම දෙකක් තියෙනවා සමත ක්‍රමය සහ විපස්සනා ක්‍රමය. සමත ක්‍රමයේදී ඒකාග්‍රතාවය මුල් වෙන හැටියට විපස්සනා ක්‍රමයේදී ප්‍රඥාව මුල් වෙන හැටියට. අපි සමත ක්‍රමයේ හැටියට ඒකාග්‍රතාවය දියුණු වෙන හැටියට නම් කරන්නේ නාසිකාග්‍රේ හෝ තොල අග එක තැනක එක්ක නාසිකාග්‍රය එක්ක තොලාග කොතන හරි එක තැනක හුස්ම වැදෙන තැන විතරයි නැවත නැවත සිහි කරන්නේ. ඒ ඒකාග්‍රතාවය දියුණු කර ගැනීම සඳහා. ඒතකොට හිත පිට යනවා නම් එතනින් ගත්ත ආයෙත් එතනවා. ආය වේදනා ගැනවත් හුස්ම ඉහළ පහළ යන මේ මොකක්වත් ගැන හිතන්නේ අර එකම තැන. හැබැයි අපි විදර්ශනාවක් හැටියට ප්‍රඥාව අවබෝධය දියුණු වෙන හැටියට පුහුණු කරනවා නම් එක තැනක් නෙමෙයි සමස්ත වායු ධාරාවම ඇතුල් වෙන පිට වෙන ආකාරය දිහා බලලා ඒකේ දීර්ඝ බව, කෙටි බව, රළු බව, සෞම්‍ය බව ඒවා තමයි අර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති රස්සං අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති සබ්බ කාය පටිසංවේදී සමස්ත ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය යොමු කළා ඊට පස්සේ පස්සම් භයං කාය සංකාරා ඒ කාය සංස්කාර සංඛ්‍යාතෝ ආනාපාන ආස්වාස ප්‍රස්වාසයේ සැහැල්ලු වෙන හැටි දැනගනිමි ඊට පස්සේ ඒත් එක්ක ප්‍රීතිය දැනෙන හැටි සුඛය දැනෙන හැටි මේ කොහොම මනස අවදියෙන් තියාගෙන හරියට අපි මේකට කලිනුත් උපමාවක් කිව්වා අර ටෝච් එකේ එළිය අපට ඕන නම් හීනි කරලා එක තැනකට ફોકસ කරන්න පුළුවන්. එතකොට එතන විතරයි පේන්නේ. ඒ වගේ තමයි ඒකාග්‍රතාවයේ දියුණු කරන්න ඕන නම් අපි එක තැනක හුස්ම ගැටෙන විදිහ විතරයි සිහි කරන්නේ. හැබැයි විදර්ශනාවේදී අපි ආලෝකය පුළුල් කරන්න වගේ හාත්පසම දකින හැටියට අපේ අවධානය පුළුල් කරනවා. පුළුල් කරලා සමස්ත ක්‍රියාවලිය හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, පරමාර්ථ වශයෙන් අවබෝධ කරගන්නට වෑයම් කරනවා. ඒ නිසා ක්‍රම දෙකම හරි තමන් කරන්නේ මොන ක්‍රමයේද මොකද්ද ඉලක්කය කියන එක දැනගෙන සමත ක්‍රමය නම් සමත ක්‍රමය විදර්ශනා ක්‍රමය නම් විදර්ශනා ක්‍රමය තමන්ට පුහුණු කරන්න පුළුවන් ටික වෙලාවක් සමත ක්‍රමය පුහුණු කරලා ඊට පස්සේ විදර්ශනා ක්‍රමයට යන්නත් පුළුවන්. දැන් කරන්නේ මොකද්ද කියලා හරියට තමන් තේරුම් අරගෙන කිරීමයි වැදගත් වෙන්නේ. හොඳයි. පැහැදිලි සාවිකාස පෙරවන් සර්ණයි. හොඳයි.